ඊළඟට චන්ද්‍රානි මහත්මිය ඇහෙනවද ස්වාමීන් වහන්සේ ඇහෙනවා ඇහෙනවා තෙරුවන් සරණයි নমස්කාර වේවා ස්වාමීන් වහන්සේ දැන් ඊටාම හොඳට තේරුම් ගියා ඥානතෝ පසතු වගේ මේ මොකද්ද මේ කියලා දෙන්නේ කියලා. ඒ කියන්නේ අපි ඉපදිලා තියෙන එක්තරා විදියකට ප්‍රෝග්‍රෑම් වෙලා. ඒ කියන්නේ වැරදියට. දැන් අපි ඒ වැරදි ටික දකින්නේ කොහොමද කියලා ස්වාමීන් වහන්සේ මේ සූත්‍ර වලින් පෙන්නවා. එතකොට දැන් මගේ ජීවිතේම ගත්තම මට පේනවා ස්වාමීන් වහන්සේ මුලින්ම මගේ ස්වාම්පර්ශාවම ඇව්වා. ඊළඟට මගේ ද්විග්ගිය අවුරුදු නැති වුණා. මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ අනිත් එක්කෙනා මට තේරුණා අපිව ප්‍රෝග්‍රෑම් කරලා තියෙන ඒවා පටිග කරගෙන අඬා අඬා දුක් විඳ විඳ ඔහි ඉන්නේ. නමුත් ධර්මයේ බලෙන් තේරුම් ගන්න පුළුවන් වෙනවා මේම හිටියොත් අපි තවත් සංයෝජනවල නේද කියලා. දැන් අද කියලා දීපකෙන් මට තේරුණා. දැන් රාග, පටික, දික්ටි, විචිකිච්ඡා, මාන, භව රාග, අවිජ්ජා මේවා සංයෝජන 10ත් එක්ක හරි සම්බන්ධයි නේද එතකොට තේරුම් ගිය දෙයක් තමයි ස්වාමීන් වහන්සේ දැන් මම කරගෙන යන්නේ සතර සතිපට්ඨාන ක්‍රමය ඒ ක්‍රමයට තමයි සීල සමාධි ප්‍රඥා එතකොට උගා සූත්‍ර සම්බන්ධ වෙනවා කියලාත් පෙනුණා. දැන් අපි මදුපින්නික සූත්‍රය අද ගත්තා. එතකොට ඒකෙන් පේනවා අපිත් සමහර වෙලාවට අර දණ්ඩපාණි වගේ නේද කියලා. කියන්නේ උපදේශ ගන්න තරම්වත් ශක්තියක් නැහැ නේද කියලා. ඒ හැම එකෙන්ම අපිට උදව් වෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට අපිට තේරෙනවා මේ සියල්ලගෙම අපි කළ යුත්තේ අපි පුරුදු කර යුත්තේ සීල සමාධි ප්‍රඥා නැත්නම් ආර්යෂ්ටාංගික මාර්ගය නේද කියලා. එය හරිද කියන එකයි දැනගන්න ඕනේ අවසර ස්වාමීන් වහන්සේ. ඇත්තටම ඒක නිවැරදි. එතකොට දැන් අපි මේ හැම දෙයකින්ම ආර්ය අෂ්ටාංග මාර්ගයට යොමු විය යුතුයි කියන එක අපි වාක්‍යයක් හැටියට අදහසක් හැටියට ගත්තාම නිවැරදි. ඊට පස්සේ අපිට වැදගත්ම කාරණේ තමයි මේ හැම දෙයකින්ම අපි උත්සාහ කරන්න ඕන ඔබතුමිය කිව්වා වගේ මේ ප්‍රායෝගිකව ඒ ආරෂ්ඨාංග මාර්ගයේ ක්‍රියාවලිය අනුගමනය කරන. මේ එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මාදිට්ඨි පුබ්බංගම. සම්මාදිට්ඨිය තමයි පූර්වාංගම වෙන්නේ මේ මේ වැඩේදී. එතකොට සම්මා දිට්ඨිය අවදි කරගත්තොත් තමයි මේ මේ පටලවිල්ල දකින්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපිට මේක ලෙහඬ වීර්යෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙනවා. ඉතින් අපි මේක දකින්නේවත් නැත්නම් අපිට ඒ මොකුත් කරන්න බෑ. ඉතින් දැන් ඔබතුමිය සිහිපත් කළෙත් ඒකයි අපේ අරුණ මහත්මයා සිහිපත් කළෙත් ඒකයි. මූලික වශයෙන් අපි දැනුමක් දැක්මක් ඇති කරගන්න ඕන මොකක්ද මේ අපිට වෙන්නේ කියලා. ඔබතුමිය ඒකට හොඳ වචනයක් පාවිච්චි කළා මේ නිකන් අපිව ප්‍රෝග්‍රෑම් වෙලා ප්‍රෝග්‍රෑම් කරලා නෙමෙයි දැන් ප්‍රෝග්‍රෑම් කරලා කියලා තමයි ඔය දේවවාදී ආගම්වල අය හිතන්නේ. කියන්නේ දෙවියන් වහන්සේ විසින් අපිව ප්‍රෝග්‍රෑම් කරලා තියෙන. ඒ ඒ විදිහට තමයි දැන් මේ ඔක්කොම වෙන්නේ. ඒතර බෞද්ධ අපිට තේරෙනවා මෙතන කවුරුවක් ප්‍රෝග්‍රෑම් කරලා නෙමෙයි අපි විසින්ම නැවත නැවත කරලා කරලා දැන් ඒවා ඒ විදිහට ස්ථාපිත වෙලා ඒ විදිහටම ප්‍රෝග්‍රෑම් වෙලා එතකොට ඒක තමයි අර සාංශාරික වශයෙන් වාසනා ගුණ හැටියට සමහර දේවල් වලට ආය අමුතුවෙන් හිතන්නවත් දෙයක් නැහැ ඒව නිකන් අර රේල් පීල්ල උඩ තිබ්බා වගේ එහෙම්මම තමයි යන්නේ ඒ මොකද දීර්ඝ කාලයක් සසරේ ඒවා එහෙම එහෙම ඒ පාරෙම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා දැන් ඒක එහෙමම සකස් වෙලා එහෙමම ස්ථාවර වෙලා එතකොට එහෙම අප විසින්ම අනුගමනය කරපු වැරදි ක්‍රියාකාරීත්වය නිසා අප විසින්ම වැරදි විදිහට ප්‍රෝග්‍රෑම් කරගත්තු මේ සොෆ්ට්වෙයාර් එක තමයි දැන් අපිට මේ වැඩ කරන්න වෙලා තියෙන්නේ. ඔව්. එතකොට අපිට බාහිර ලෝකයේ දේවල් ටික අභිනවයෙන් අලුත් අලුත් විදිහට අරමුණු වෙන්නට පටන් ගන්නවා. එතකොට බාහිර ලෝකයේ අලුත් විදිහට අරමුණු වුණාට ඇතුලේ වැඩ ටික එකම විදිහට තමයි යන්නේ. දැන් අපි කම්පියුටරයකට මොනවා හරි software දාලා තිබ්බන් පස්සේ අපි පිටින් දාන දත්ත ඒ data මොනවා වුණත් අර ඇතුලේ තියෙන ඒ software වලට අනුව තමයි අර ඔක්කොම මේ analyze කර කර බලන්නේ. එතකොට ඒකට වෙන software එකක් දැම්මොත් ඒක වෙන විදිහකට තමයි කියවන්න පටන් ගන්න. ඉතින් අන්න ඒ වගේ අපටත් හැමතිස්සෙම දැන් මේ පිටින් එන දත්ත මොනවා වුණත් ඇහෙන් දකින රූප කනෙන් අහන ශබ්ද ඒවා මනුස්ස ලෝකෙද දිව්‍ය ලෝකෙද තිරිසන් ලෝකෙද මේ කොහෙදි කොයි විදිහෙන් ගත්තා වුණත් අර ඇතුලේ සැකසීලා තියෙන අර සොෆ්ට්වෙයාර් වගේ ඒවා දීර්ඝ කාලයක් ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන දේවල් එක තමයි අපි මේක කියව ගන්නට පෙළඹෙන්නේ. ඉතින් ඒ කියව ගන්න විදිහත් එක්ක තමයි ප්‍රතිචාර දක්වන්නේ. ඉතින් මෙන්න මේ කාරණය අපි નિවරදිව දැක්කොත් සම්මා දිට්ඨිය පහළ වුණොත් ඊට පස්සේ තමයි සම්‍යක් සංකල්ප මතුවෙන්නේ අපට. ඊට පස්සේ තමයි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව වශයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එතකොට සම්මා වායාම විරිය අවදි කරන්න පුළුවන්. සම්මා සතිය අවදි කරගන්න. සම්මා සමාධිය අවදි කරගන්න පුළුවන්. ඉතින් ඒ ඒ වැඩපිළිවෙලට අවතීර්ණ වෙන ප්‍රධාන කාරණේ මේ નિවරදි දැක්මයි. එතකොට අපිට දැනට දැනුම තියෙනවා. අහලා කියවලා අපිට දැනුම තියෙනවා. හැබැයි මේ දැක්ම බවට පරිවර්තනය කරගන්න නම් හැමතිස්සෙම මේ සිදුවීම් එකම ඇතුළට හැරිලා අපේ මනස දිහා බලන්න අපි පුහුණු වෙන්න ඕනේ. ඒ තුලින් තමයි සම්මාදිට්ඨිය අවදි කරගෙන ආරෂ්ඨාංග මාර්ගයට යොමු වෙන්න පුළුවන් වෙන්නේ. සාදු තෙරුවන් සරණයි ස්වාමීනාන්දට තව තවත් නිරෝගී සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු.